තාමත් සාන්ත භාවනාවක්. සාන්ත භාවනාවක් කියන්නේ සංසුන් බව. හිතේ කායේ සංසුන් බව දෙනෙන ස්වභාවයක් මේ භාවනාවට තිබෙනවා. සිතට කයට දුක දුන්න සනසීල ලබා දෙන ගතියක් විදි කියනවා. පළමුවෙන් සිතට සැනසීම ලබා දෙනවා ඊළඟට කයට සැනසීම ලබා දෙනවා මේ සැනසීම ලබා ගැනීම පුදුම අන්දමේ ස්වභාවයෙන් සිදු වෙනවා තමා වාසය කරන ප්‍රදේශයේ බලකාන ඍතුවේ උණුසුම් අවස්ථාවකදී මේ භාවනාව ක්‍රියාවත් වෙන්නේ ඒ ඍතුව සිහිල් භාවයට පමුණවා ගැනීමට මේ භාවනාවෙන් ශක්තිය තියෙනවා. ඇතන් විටක සීතල ඍතුව මරපානව අවස්ථාවේදී උණුසුම් ගුණය කයද හිතටත් සබා දෙන ගතියක් තියෙනවා. මොළය ප්‍රධාන කරගෙන අවදින්නා මුළු ස්නායු මණ්ඩලයම මේ භාවනාව කිරීමේදී හැමතෙම නිමිල යන නිමීමටපත් වෙනවා. මේ විදිහට සාරකනකොට මේ භාවනාව අපිටින් පාතිරින්ම සලකන්නා වූ අවස්ථාවේදී වර්තමාන ජීවිතයේ විශාල උපකාරයක් සැලසෙනවා. මේ බව මේ භාවනාවේ යෙදෙනා වූ පින්වතුන්ට ප්‍රත්‍යක්ෂව දැනගැනීමට පුළුවන්. මේ නිසා මේ ආනිසංස පක්ෂයේ හොඳින් සලකා ගන්න පුළුවන්. මේ විදිහේ භාවනාවක් නොකිරීමෙන් ලැබෙනා වූ ආදීනමී නැත්නම් සතුටට ලැබෙන දුර්වලක සම්බන්ධය සලකනකොට බොහෝ විට මිනිසයා මේ විදිහේ ක්‍රියා රාජ්‍යකට පටලවිලා ජීවිතය ගත කරන්නේ. මේ ක්‍රියාරාජයට පදව වීමේදී බලවත් වැඩ කරන්නේ සිතක්. සිත මේ අපට පෙරෙහි පෙරෙහි අදන් විදක උණුසුම් අදහස් වලට යටවලා උණුසුම් මනස් අදහස් බලපාන අවස්ථාවක් ලැබෙනවා. මෙබඳු අවස්ථාවලදී ඊටාම ප්‍රයෝජනවත් වෙනවා මේ භාවනාව ක්‍රියා කිරීමේදී ඒ ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තරම් සලකන්න පුළුවන් අ අරණක් දෙන්නවා දවස මුළුල්ලේම මේ පිළිපිය යඩවලට හිතක් කයන් දෙක දෙකම යොදලා දුරවලලා සිටිනා වූ අවස්ථාවකදී මේ භාවනාව බොහෝ ප්‍රතිඵල සලසා ගන්නට පුළුවන්. තවත් අපිටින් කල්පනා කරලා මනනකට විවිධ ප්‍රශ්න තියෙනවා සමාජයෙන් මතුවෙන ප්‍රශ්න කුජලයන්ට මෙවන් කුජලික ප්‍රශ්න මතුවෙන අවස්ථාවලදී ඒ ප්‍රශ්න වලට සෑහෙන පිළිතුරු සරසා ගන්නට පුළුවන් වෙනවා මේ භාවනාවේ හිත ටික වේලාවක් යොදා ඒ ප්‍රශ්න සම්බන්ධව සැලකීමේදී එනම් සබඳ අවස්ථාවකදී හොඳ සාධන පිළිතුරු හොද ලබා ගන්නට පුළුවන් මෙන්න මේ නිසා මේ භාවනාවේ තියෙන අගය වර්තමාන ජීවිතේටම උපකාර වෙන බව කියන්නට පුළුවන් වෙනවා. බොහෝ විට භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික සත්‍ය සාන්තදාන්තෝ පවත්වා ගැනීමට එනම් චිත්ත සංපත් කර ගැනීමට මේ හොඳටම සරසා ගන්නට පුළුවන් මේ භාවනාව මේ නිසා මේ භාවනාව ඉතාම ආදරෙන් ගෞරවයෙන් පරිශීලනය කිරීමට අදිෂ්ඨාන කරගන්තු මේ භාවනාව අතංගන්නේදී සාන්ත පරිසරයක් ලබාගත යුතුයි. සාන්ත කියන්නේ කලබල නැති කලබල නැති පරිසරයක් විදමාගෙන ආගේ নানা ප්‍රකාර හරදර ශබ්දවල ඈත් වූතු ගෞරවස්ථලකී යුතු බුදුරජාණන් වහන්සේ මේ භාවනාවෙන් ඉතාම උසස් ප්‍රයෝජනගතා උත්තමයන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ ඒ උසස් tattvaය සරසාගත්තේ මේ සාන්ත භාවනානාපාන භාවනාන් බව අපි කවුරුත් සාලකා බලමු බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ මුල් කරගෙන තිබෙනා වූ සියලුම ගුණ සබා ගැනීමට උපකාර වෙන්නේ මේ ශාන්ත ආනාපාන භාවනාව. උන්වහන්සේ මේ භාවනාව මතක් කරන සම අවස්ථාවකදීම ඒ කියන්නේ දේශනාවකදීම පරිසරය ගැන අමතක මේ කලෙට පරිසරය ගැන අමතක වෙන අරමුණකට වූවා කුක්කමූලකට වූවා සංඥාවාරගතෝවා කියන පරිසරයේ උන්වහන්සේ දෙන්නවා කොටස් තුනකට ආරණ්‍ය සංඥාවාරේ විවේක සේනාසනෙ එවාගේ විවේකයේ තියෙන සුක්මල අස්මල කියන මෙන්න මේ තැන් උන්වහන්සේ නියම කළා මේ තැන් වලට දිහිලා මේකේ මේ වෙන භාවනාව කිරීම හොඳ බව. මෙන්න මේ විදිහට සාන්ත පරිසරයක් තියාගන්න භාවනාවේ දෙබරකදී භාවනා කරනවා දෙබර තන්පත් දෙයකට යොදා ගන්න ඕනේ. කෙනෙක් විහාරයකට ස්ථානයකට දීලා භාවනා කරනවා නම් ඒ ස්ථානයේ ස්වභාවයෙන් සාන්ත පරිසරයක් ဒီတဘောအောင်တွင်ဒီလိုတွင်ညဉ့်ညဉ့်နေနေတာပါရိသေသံဘံကိုအဲသာဝကဘယ်လိုလဲဝါတာဝရဒုဂိယမင်းဒီသာရနေတဲ့အဲဒီတော့ဒီကနေ့ဝါရုပ်ရနေတာමේ භාවනා කිරීමට සුදුසු නැහැ with the duty people Mojayatin, Mojayak sin, with the founder Sihi Nirudhu Srirangu. පවතිනට අනක මේ භාවනාව කිරීම සුදුසුයි. ඊළඟට මේ භාවනා කිරීමේ තන කොහොමයි ඊළඟට භාවනා කරන අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිසීදක අල්ලක්කම් ආවිද්‍යා උදින් කායම් අනිභාය පරිමුඛම් සති උපත්තෙත්වා යන දේශනාවෙන් ඒ පහදිලි කරනවා පරියම් කියන්නේ බද්ධ පරියම්ගේ කකුල් සමාගෙන මාර්ගයට සිටීම ඒක මේ ක්‍රමයට කරනවා නම් මේවා එනිසා පරිවර්තන කරනම කියන්නේ ඒකයි පරිවර්තන කියන්නේ කොහොමද කියන්නේ මේ මඟට උපකාර ශරීරයේ මුදු කොටස කෙලින් පවා ගන්නවා මුදු කොටස පිටිකොන්දේ කොන්දේට ආරගේ එල්බියෝ දෙමින් සිටින තාලෙට ඉන්න පුරුදු වෙන්න ඕන දෙවිව පවා හැදට තියා ගන්න නරක දෙවිව තියා ගන්න ඕන හැදට හැදට සත්‍යයක් බලන්න ඕන එල්බියෝ ඉදිරි පිටේටම මොනවා නේද මෙන්න ඉන්නේ නතෝ සූදානම් වෙන්න ඕන ඊළඟට ඒ කාර්යයන්ගේ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී එහාට මෙහාට යන්නේ නැහැ. සෙලෙන්නේ නැහැ. ඒවා දුන්න කපෝ අත්‍යන්තයෙන් සරවන්න නරක. ඒ විදිහේ සරවන්නේ නැතුව වැඩි කාලක් ඉන්න පුරුදු හත්කරින්ද දිනු කර ගන්න ඕන. වැඩි කාලක් ඒ විදිහට නොතේරෙන්නේ පරයන්කේ ඉඳගෙන ඉන්න කුරුල්ල ඇති කරගන්න ඕනේ. මුතනදී අතන්නේට ප්‍රශ්නයක් අනගින්න පුළුවන්. බත් පරයන්කේ ඉන්න අමාරුම දුෂ්කරම එබඳු උදවිය මේ ආනාපාන භාවනාව කරන්නේ කෙසේද? බත් පරයන්කේ ඉන්න නැති දුර්වල කුජලයන්ට යම් කිසි ආසනයක කුටියක් වගේ ආසනයක ඉඳගෙන ඒ ඉහළ පාය උකරින ශරීරය ඉරදී උකරින් සබාවම දෙන්න කෙනෙක් සබාවම අර විදිහටම ඉන්න කුරුදු කරලා තමයි බොහෝ දුරට මේ භාවනාව සඵල කරගන්නට පුළුවන් වෙන ඇති ඒ නිසා ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නගන්න ඕන නැහැ. ඊළඟට මේ විදිහට ඉඳගත් තනත්තා ඊළඟට කළ යුත්තේ කුමක්ද පිටස්තරේ සිටිනුයි වයින් පරිසම් කරගන්න ඕන සිට පිටස්තර අදහස් වලින් පුරුදු කරපු යමී අරමී යටින් ආදී දේවල් තියෙනවා ඒවායින් හිතේ අයින් කරගන්න ඕන తాවකාලික වශයෙන් මේ අවස්ථාවට ගමන හිත අයින් කරගන්න ඕන. ඒ අයින් කරගත්තාම හිත නිදහස්. නිදහස් නිසංගිතකද ඒකට විවහාර කරන නිසංගිතකද භාවනාවක් කරගෙන යන්ට ශක්තිය ලැබෙන්නේ. ඒ ඒ දේවදේවත අවි බැඳී ගැටී මුලාවී ආදිය තියෙන විට සිත දුර්වලයි. ඒක ශක්තිමත් නෑ. ඒ වගේම අපිරිසිදු. දුර්වල සිදුවලා නැති අපිරිසිදු සිත භාවනාවට ගන්න අමාරුයි. ඒ නිසා පිටස්තර අදහස් වලින් සිත විනාශ කරගන්න පුළුවන්. ඒ දුරාවට පමණයි. එතකොට බුදුම දුරට දැන් බුද්ධයා මේ කරුණ වලින් සම්පූර්ණ තවත් කරුණක් තියෙනවා. ඒ මොකන්ද? සීල අධිෂ්ඨාන කරගෙන. සීල අධිෂ්ඨාන කරගෙන අන්ත සීලේ නාදී ආදී වට්ටමක සීලේ රත්තාංග සීලේ සාසීලේ වෙන සීල අධිෂ්ඨාන කරගන්න ඕමනායි. ඒක අවශ්‍යයි. අවශ්‍ය කියන්නේ මොකද? කිසිමද තේරුම් අරගන්න ඕන මේ ගැන. සලකා බලන්න ඕන. ජීවිතේ ඒ භාවනාවෙන් දෙන බලාපොරොත්තු හිතෙන්පත් කරගෙන. ඒකත් කරගැනීමට උපකාර වේදනවා ආයතන දෙකේ සමවරයෙන් කය සංකප්ප නැත්නම් වචනේ සංකප්ප නැත්නම් සිත සංකප්ප කරගන්නාම ඒ නිසා මේ වේදාවේ කය වචනය කයින් කෙරෙන වැරදි වලින් ඒ සිත කය සංවර කරගන්න ඕන ඒ වචනේ සිහින වැරදි වලින් ඒ සංවර කරගන්න ඕන කලින් සිද්ධ වෙන්නේ නෑ වැරදි ඒවෙන් කය පිළිසිදු කාය ක්‍රියා පිළිසිදු වාසනෙන් වැරදි සිද්ධ වෙන්නේ ඒ නිසා වාද ක්‍රියා පිළිසිදු ඒකට ලොකු සංවරයක් තියෙන දෙයක් කය ඇහක් අන නාහි දිව කය කියන මේවා සම්බන්ධ කරන්නේ අලකන්තෝ ඉතින් මේ විදිහේ තීරණ අදිස්ථාන කරගන්න ඕනේ ඒ අවස්ථාවේ විදියටම කරගෙන යනකොට සම්පූර්ණ වෙන ඒ වෙලාවටම අදිස්ථාන කරලා ආතාලින නරක ඒ දීලෝ අදිස්ථාන කරගෙන විදියටම ප්‍රවත්තන්නත් උදේ කරගන්න එතකොට ඒ සීලය වල එතකොට ඊළඟට තරක් කරුණක් තියෙනවා සම්පූර්ණ කරගැනීමට භාවනාවට මුලින් මොකද්ද සිතිවිලි නරක සිතිවිලි අයින් කර ගැනීම. හොඳ සිතිවිලි අතුරු කර ගැනීම. අපි මේක ලොකු මිත්‍රයෙකුට තුඩු දෙන එකක් නිසා ප්‍රතිඋන්නේ සදාම් කරන්න සලකා බලන්න දීමක් විරේක ඇහැට රූප හමු වෙනවා කනට සද්ධාම වෙනවා නාහයට දිව ප්‍රකාරයට දෙකට දෙකට ගන්ධ රස ස්පර්ශ තවත් සිතිවිලි හමු වෙනවා මේවන් හොඳ ඒවාක් තියෙනවා නරක ඒවාක් තියෙනවා මේ හමු වෙන අරමුණ කියලා කියන්නේ මේ අරමුණ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා මේ වාගේ එතකොට මේ හොඳගෙන හිත අල්ලගෙන හිත ගන්නා අරමුණ හිත ගන්නා අරමුණ නිසා ඇති වෙන්නේ දැනීම හිතේ දැනීම අරමුණ එක්ක හිතේ දැනීම එතකොට ඒකෙන් ආසාවයි බලපාන සංහා නිසා දැනීම සංහාව නැති වෙන අංගකට ඒ අරමුණ සම්බන්ධව ක්‍රියා කරන්ට ඕන. ඒ දඟුට නරක නරක පැත්ත අරමුණ වල නරක පැත්ත කියනවා. නරක රූප, නරක ශබ්ද, නරක ගන්ධ, නරක රස, නරක විස්පර්ශ, නරක ආදාස් කියන මේවා සිතෙහි පහළ වෙන විට පහළ වෙන අවස්ථාවේදී හිතේ ඇති වෙන්නේ අරමුණත් එක්ක ගැටීමක් මේ ගැටීමෙන් පොළසන හිත එතකොට ඒකටත් ඉඩ දෙන්න නරක මොකද මෙන්න මේ විදිහට ඉදිරිපත් වෙන අරමුණු සම්බන්ධව හොඳට සිහිය යොදාගෙන කල්පනාව මත කරගෙන වාස්තව කරන්න බලාපොරොත්තු වෙන්න මේකට ප්‍රකාශ කරන වචනයක් තියෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියයන් සංවර කරගන්නේ. ඉන්ද්‍රියයන් සංවර වෙන්නේ සති බලයෙන් සිහිය යොදාගෙන. සිහිය යොදාගන්න බැරි වෙනකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට ප්‍රමාදේ ප්‍රමාදයේ වැටෙන ප්‍රමාදය නරම තත්තා. භාවනාවට හොඳ නැති තත්තා. ඒ නිසා අප්‍රමාදයේ දිනු කර ගැනීමට මේ ඉන්ද්‍රිය සංවරේ ආරක්ෂා කර ගැනීමට සතිය නිතරම ප්‍රයෝජනයට ගන්න ඕනේ. සතිය කියන්නේ සිහිය. ඒ වගේම නැදෙන හැම ආරමුණකදීම හොඳට සිහියෙන් යුක්තව කාලයකට ගිරීමට බලාපොරොත්තු වෙන්න ඕන. මේ විදිහට භාවනාව ආරම්භ කරන්නට කලින් මෙන්න මේ දැන් මතක් කරපු අරමුණු ටික එකක් එකක් පාසා හොඳින් සලකා බලන්න ඕන. මේ කියාපු හැම කරුණක්ම ඉතාම ප්‍රයෝජනවත්. දේවල් බව සලකන්නේ එනිසා කුංචි කාරණයක් කියලා සිතින් අහක් කරන්නේ නැතුව හොඳට සැලකිලිමත් මේ කරුණ ටික හොඳින් සලකා බලලා භාවනාව පටන් ගන්නට මුලින් එනම් මේ ආනාපාන භාවනාව කරන්නට මුලින් මේ කරුණ ටිකට හොඳට හිත දෙන්න යොදන්න ඕනේ. මේ කරුණු ටික හොඳට සලකා බලන්න ඕනේ. සලකා බලලා නියමානන්දමින් තේරුම් අරගෙන ඒවා ක්‍රියාවේ යොදවන්නට මහන්සි ගන්නවා ආරම්භයේදී භාවනාව පටන් ගන්නට කලින්ම මෙන්න මේ කරුණු ටික මතක් කරේ අවශ්‍ය වෙන භාවනාව සාර්ථක කර ගැනීමට උපකාර වන්නා වූ දේ වශයෙන් සලකාගනයි. අද කාරණයක් වශයෙන් විශේෂයෙන් මතක් කරන්නේ තිබෙන්නේ භාවනා කරන අවස්ථාවේදී සමන්ත වැටෙන වැටෙන දේවල් අනුව වැඩ කරන්නේ යන නරකයි ඒක පොත අදුපාඩු සිද්ධ වෙනවා යම්කිසි උපදේශයක් ලැබුණා නම් ඒ උපදේශය ඉතාම ආදරෙන් ගෞරවයෙන් විශ්වාස සහිතව හිතට ගන්නවා හිතට අරගෙන මේ ඒකාන්තයෙන්ම මේ උපදේශය යහපත් උපදේශයක් වේවි ඒ නිසා මම මේ උපදේශය සම්පූර්ණයෙන්ම පිළිගන්නේ මේ පිළිගන්නේ මේ උපදේශය අනුව කටයුතු කරලා මගේ භාවනාව නම සාර්ථක කරගනිමි කියන තද අදිස්ථානයක් තියාගන්න ඕන මේකට කියන සද්ධාව කියලා විශ්වාසය විචිකිච්ඡාව නම සැකේ භාවි සැකේ භාවනාවේ කියන උපදේශ හරි ආවිද නරකද කියලා ඔය විදිහට විචිකිච්ඡාව සැකේ ප්‍රබෝධවන් නරකම් විචිකිච්ඡාව නිසා ඉන්දියාව කියන්නේ ඒකෙන් හිත ඒකෙත් පැත්තට හැරෙන නියම නිවිදේට හිත පවත්වා ගන්න දෙයක් නේද හිත දුරවල හිත පමණක් නෙමෙයි හිත පවත්නා තරම් දුරවල එතකොට ඒ භාවනාව නියමන්නකට ගෙන යාමට ශක්තිය නැති වෙනවා. ඇතැම්ෙට බොහෝ යෝගාවචරයන්ට අනුපාඩුවක් වශයෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණේ. ඉඳගන්න දෙවෙන භාවනාවට කියලා ඉඳගන්න ඒලබ්ද. ලැබෙන උපදෙස් පිළිබඳ ඉවසන්න පුළුවන් බලාපොරොත්තු වෙන එක නිදෙන්නේ. එතකොට මෙයාට ශක්තියක් නැහැ විමසන්න. නම් සත්‍යයක් නැති දෙයක් කරන්න ගියාම ඇති වෙන්නේ විචිකිච්ඡාව. සැකය නැදන්නට දෘෂ්ටියක් ඇති වෙනවා. දෘෂ්ටියක් ඇති වෙනවා. මෙච්චරට වෙනවා විචිකිච්ඡාවක් දෙන මේ ගාන. දෘෂ්ටියක් දෙන අන්තිමේ ලෝකු පරිහානියට වැටෙන්න සිද්ධ වෙනවා. පිළිගන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා සමහර යෝගාවචරයන් ටික වෙලාවක් ඉඳගෙන ඉන්න අර විදියට ඒක අරගත කරලා ඉන්නකම ගන්න. භාවනාව හරි ගියේ නෑ කියන. භාවනාව හරි ගියේ නෑ මගේ භාවනාව හරි ගියේ නෑ. මේ භාවනාව හරි නෑ. භාවනාවට දොස් කියන. උපදේශවලට දොස් කියන. අන්තිමේදී වරද කොටමන කියන එක උන්ට තේරුම් ගන්න දෙන්නේ. වරද පාළුවක් ළඟ නෙමෙයි මේ තමන් ළඟ පන්නේ වරද තියෙන නිසා හොඳට විශ්වාසයෙන් ගන්න මේ දෙන උපදේශ මේ විදියටම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ හරියට විශ්වාසයේ තියාගෙන කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා යම් කිසි යෝගාවතෙන් භාවනා කරන කෙනෙක් මේ විදිහේ උත්සාහවන්ත වෙනවා විශ්වාසයේ විශ්වාසය භක්තිය ඇති කරන භක්තිය ඇති කරගෙන මේ භාවනාවෙන් යෙදෙනවා ඔබට ලැබෙනා වූ ප්‍රතිඵල සම්බන්ධව අපට ඉස්තිරෝන් විය බැහැදී එතන එතනදී ඒ අවස්ථාවේදී ප්‍රතිඵල පලපා ගන්නට ඔබට පුළුවන් වෙනවා කියන්නේ ප්‍රතිඵල කියනවා ඒ අවස්ථාවේදීම ලැබෙනවා විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ අවස්ථාවේ ලැබෙන්නේ කුඩාවක් අන්තිමේ ලැබෙන්නේ විශාල ප්‍රතිඵල මේ කුඩා ප්‍රතිඵල විශාල ප්‍රතිඵල ගැඹුරු ප්‍රතිඵල කියන්නේ මේ සියල්ලම හොමින් විශ්වාස හදත විචිකිච්ඡාව නැතුව භාවනාව යෙදෙනා වූ පිළිතුරට සම්පූර්ණ වෙන බව සාධාරණ භාවනාවේ යෙදෙන්න උත්සාහ ගන්න ඕනේ. මේ භාවනාවේ පූර්ව අවස්ථාව සම්බන්ධව කියන්න තිබෙන්නේ මේ ප්‍රමාණය. තවත් විශේෂ කාරණා දෙකක් පසුව කියන්න දිනනවා. ඒවා අනන්ත කියාගෙනද බලාපොරොත්තු වෙනවා. දැනට මුල් කියවර වශයෙන් මුල් අවස්ථාව වශයෙන් මේ ටික ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ භාවනාවේ යෙදෙන ආකාරයේ විශේෂිතා සලකා බලමු. මුලින් සඳහන් කළ අන්දමට පරිසරයක එවැගේම ඒ මුලින් සඳහන් කළාන්දමේ පරියන්කයක ඉඳගන්න දුකයි අදමදිව තබා ගන්න ඊළඟට එන්නත් සමගම අයනතු කරවල් දුන ඊළඟට ඇස් දෙක පියාරන ඊළඟට තම ඉදින ආයත සිටිනවා සිටිනකොට ඉසේ පටන් පහකට දෙක තුන දක්වා තීවර සාකම් ඒ වගේම අරහත පිටපැත්තට මුළු ශරීරයම ඔය විදිහට හිතින් හිතන්න ඕන හිතින් බලන්න ටික වේලාවක් ඉඳිනවා ඉඳිනවා කියලා සිතන්න මේ ක්‍රමයට වැඩි වේලාවක් වෙඩි වේලාවක් තමන්ගේ ශරීරය තමන්ගේ හිතට හොඳට පැහැදිලිව පෙනෙන එක් දිනවා දිනවා දිනවා කිය සිතෙන් ওই විදිහට ඉන්නවා මේ විදිහේ ඉන්නව අවස්ථ ہوں گے میری سامان جن جیم ہوتے پروتم اندر پروف کشم کشم کوٹن کچھ سارا کام کو මේ හුස්ම ආනාපාන කියන්නේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හුස්ම වල. ඒ හුස්ම දැනෙන්නේ ශරීරයේ යම් කිසි ප්‍රදේශයක හැදෙන්නේ. ඒ හැදෙන තැන සාරභාව හොඳින් සලකා බලන්න සලකා බලමින් හැකීමක් හිත යොදාගෙන වදින දැනුම තේරුම් ගෙන ඊළඟට එහි හිත යොදා ගන්න. වදින දැන කියන්නේ හුස්ම ගන්නා වූ අවස්ථාවේදී පිට කරන්නා වූ අවස්ථාවේදී යම් තැනක වැඩි දැනයි ඒ ක්‍රියාව ඇතුල් වෙන පිට වෙන හුස්ම දැනෙන්නේ නාම අවිශ්ෂේ හැපීමේ දැන් ආයත බුදු පොළේ හැදෙන හැටි සඳහන් වෙනවා මේ නිසා හොඳට සාවධානව සලකා බලන හැදෙන තැනට ආනාපාන කියන හුස්ම අතුරුීමේදී පිටුවීමේදී හදන තැනට හිත යොදාගෙන ඉඳීමයි පළවෙනි කෙරෙන්නේ. සයන්ද බෝ. ඒකේ ඉන්න අවස්ථාවේදී ඒ හදන තැන හිත යොදාගන්න ඕනේ. හදන තැන හොඳට ඒ වුණ අරගෙන එතෙන්ට හිත අදින් පියා ගන්න දැන් දවගේ රැඳුම් වගේ එදෙන හිත තබා ගන්න තබා ගන්න නිකම් නේ ඇතුළේන හුස්ම තේරුම් ගන්න ඇතුළේනවා කියලා ඒක සිහි කරන්න පිට වෙන හුස්ම තේරුම් අරගෙන ඒක සිහි කරන්න ඇතුළේදී ඇතුල් වෙනවා පිටවීමේදී පිට වෙනවා කියන සිහි කිරීම පමණක් කරන්න ඕන පිටතරවා ගන්න ඕන අර ගන්න තැන. හරිද? මෙන්න මේ විදිහට සිත වඩාගෙන වැඩි වේලාවක් ඉන්නකොට මේ විදිහේ වෙනස්කම් සිදු වෙන්න පුළුවන් මේ හුස්ම නිතරම එක විදියකට පවතින්නේ නැහැ ඇතැම් විට අඳුන් පිරීලා හතුරු වෙනවා පිට ඇතැම් විට මාධ්‍ය කරන්නේ නැහැ ඇතැම් විට බොහොම ජීවිතයක් දැනෙනවා මෙන්න මෙතෙන් පරිස්සම් වෙන්න ඕන අර ජීවිතේ දැනෙනකොට ලෝකවල තේරුම් කරගැනීමට ඉබේටම නොදැනීම මහත්යක් ගන්න වරම. උස්ම හොඳට දැන ගැනීමට ඇතුළ වෙන පිට වෙන අවස්ථාවලදී හිතින් ලෝකෝ මහත්යක් ගන්න ඒක නොදැනීම වගේ පෙරෙන එකක්. මේකට ඉබදෙන්න නරකයි. ඒ නරකය කියන්නේ මේ නිසා මේ මාර්ගය නිසා ඇතන් විටක හිසේ අමාරු හැදෙන හිසේ වේදනාවක් හිත හිත මහගතියට නියමගතියට දැනෙන මෙන්න මේ නිසා එයින් පරිසම් ඒ විදිහට පරිසම් වෙන සිදුවෙන දේට පමණක් සවරේ දාගෙන මෙනෙහි කරන්න හිත යොදන්න මහන්සි ගන්න. මේ විදිහේ හිත පදාගෙන ඉන්න අවස්ථාවේදී වේදනාවල් දැනෙන්න පුළුවන් සිතිවිලි පහළ වෙන්න පුළුවන් ඉඳ තියෙනවා ඒ නිසා ඒ හැම එකක්ම අයින් කරගන්න මෙතනම නියම තනම හිතේ උදාගෙන ඇතුල් වීම පිටවීම හුස්ම පිළිබඳව අවකම් වේලාවක් ගත කරන්න පුළුවන් මේ වේලාවේදී මුලින් සඳහන් කළ අන්දමට තදින් හිතට දරන වෙන දේවල් වලට නරකයි ඒ වගේම කාය තමන්ගේ ශරීරය සකස් කරගෙන ඉන්නට මහන්සි කරගන්න නරකයි එහාට මෙහාට පල්ලු වෙන්න නරකයි ඉතින් තාම දුරට පරිසංවේ වාසය කරනවා මෙන්න මේ සබහාන් කළේ ආනාපාන භාවනාවේ ආරම්භය මේ කිවේ ආනාපාන භාවනාවේ මූලික මානසික ක්‍රමයයි එය සම්පූර්ණ වීමට මෙන්න මේ ටිකක් එකතු කර ගන්න ඕන. සෝ සතෝ අස්සසති සතෝ පස්සසති යම් ඉකතන භාවනාවේදී පිළිපදින හැටි දක්වන වචන කීපයක්. ඒ යෝගාවචරයා සිහියෙන් යුක්තවම ආස්වාදය කරයි සිහියෙන් යුක්තව ප්‍රශ්වාසය කරයි කියන මේ අදහසයි හිතෙන්නේ. සිහියෙන් යුක්තව ආශ්වාස කිරීම සිහියෙන් යුක්තව ප්‍රශ්වාස කිරීම කියන මේ දෙකේ අදහස ආශ්වාසයේ කියන හුස්ම පිළිබඳවත් ප්‍රශ්වාසයේ කියන කියන හුස්ම පිළිබඳවත් යෝගාවචරයා හිත යොදන් දෙන එහි තත්ත්වය තේරුම් අරගෙන තමන් ආස්වාද ප්‍රස්වාද කරන අවස්ථාවේදී මේ මාතේන පළමුවෙන් කියන්නේ හිත ආස්වාද ප්‍රස්වාස නිමිත්තෙන් කලින්ම පෙන්දලා තියෙනවා. මෙන්නත් නන්දව තබාගෙන ඊළඟට යම එන ඇතුළු වෙන පිට වෙන ආස්වාද ප්‍රස්වාස දෙක මෙහි කරන්නේ. ඒ මෙහි කරන යම් අවස්ථාවේදී ඒ හිත පවත්වන්නේ එක දැනකයි. ආස්වාද ප්‍රස්වාද දෙක ඒ හිත පවත්වන ගමන් ඒ ආස්වාද ප්‍රස්වාද දෙකටත් හිත යොදන්න ඕනේ. මේක අලුතෙන් නොතේරෙන වැඩක් වශයෙන් හිතන්න පුළුවන්. නම් කරගෙන යන්නා වූ අවස්ථාවේදී අනුපාඩුවක් නැතුව සම්පූර්ණව කරගෙන යන්න පුළුවන් වෙනවා. මේ ආස්වාසය ප්‍රස්වාසය කියන මේ දෙක එක විදිහටම පවතින්නේ නැහැ. ඒ බව අර දීග රස ඕන වචන යොදාපු වාක්‍යවලින් තේරුම් ගන්න පුළුවන්. ආස්වාසය ප්‍රස්වාසය කියන මේ රුස්ම ඇතැම් විට දිගට වැටෙන්න පුළුවන්. මොනවාදී දිගට වැටෙන්න පුළුවන්. ඇතැම් විට කොටට ඇතුලේ ලැබෙන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාසයේ කියන මේ දෙක දිගවීමයි කෙටිවීමයි කියන මේක හොඳට සලකා බලන්න ඕනේ. දිගවීම කියන්නේ වැඩි වේලාවක් එකම ප්‍රයත්න. කෙටවීම කියන්නේ ඉතාම සුළු වේලාවක් ඒ ප්‍රශ්න ප්‍රයත්නයි. මේ දෙක සිද්ධ වෙන හැටි හොඳට සලකමින් සිතට ගන්න ඕන. බල සතුටුව කියලා කිව්වේ ඒකයි. ඉතිරියෙන් යුක්තවම ඒ හොඳට පාවිච්චි කරන්න ඕන. මේ ආනාපාන භාවනාවට හොඳට සිහිය තියෙන්න ඕන. සිහිය තියෙන තරමට භාවනාව ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. තවත් කරුණ මේ ආකාර ප්‍රසාර දෙක සම්බන්ධව තේරුම් ගන්න ඕන. නාස් දෙකක් තියෙනවා. මේ නාස් දෙකෙන් එක පැත්තක වැටීමයි මුලින් මෙන්න කරන්නේ. එක පැත්තක වැඩිම මෙහි කරන්නේ. එතෙන් විට නොදැනී වගේ ඒක අඩු වෙන අනිත් පැත්ත දැනෙන්න පුළුවන්. අනිත් පැත්තේ ඒක දැනෙන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ යම් කිසි අවස්ථාවක දෙවෙනි පැත්ත දැනුණා නම් ඒ දැනෙන පැත්තට හොඳට ප්‍රකටව දැනෙන පැත්තට හිත යොදවා අර මුලින්ගේ අන්දමටම මානසිකාරය පවත්වනවා. එතකොට එතනදී දිගට වැටෙමින් කෙටියට වැටෙමින් කියන මේ දෙකම හොඳට සිදුවේක බාගන මානසිකාරය පවත්වනවා. මොනිටකට කරන්නේ ඉඳගෙන පරයන්ගේ ඉඳගෙන මේ පරයන්ගේ ඉඳ ගැනීම ටිකින් ටික වැඩි කරගන්න සම්භාවයෙන් ආනාපාන සතිය ප්‍රතිභාවනාව පුරුදු කරන්නා වූ යෝගාවචරයන් ඉඳගැනීම හොඳටම කලරතුවම සකස් කරගන්න ඕනේ ඉඳගෙන වැඩි වේලාවක් වේදනාවකින් පීඩානොමි ඉඳීමට පුරුදු වෙන්න ඕනේ ඒකේ අදහස් කරන්නේ යම්කේ විදිහකින් දෙවන භාවනා කරන්න අවස්ථාවේදී දැන් දැන් වල වේදනාව ඇති වෙන ඒ වේදනාවට හිතේ ඒ එක්කම ඒවා නිසා ශරීරයේ හදා ගැනීමට සකස් කර ගැනීමට මහන්සි ගන්න. මේ දෙකම භාවනා මනසිකාරයට පාඩුවක්. අර මුලින් හිත පවා ගන්න කියලාකු තබාගත යුතු හිත ඒ විදිහටම තබා ගන්නට බැරි වෙනවා ඒ නිසා භාවනා කරන්නට කලින් ඇතුළේම වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුරුදු කරගන්න ඕනේ නැත්නම් විතර අර අමන ඉන්න පුරුදු කරගන්නවා නම් හොඳයි ඒකට පැයක් පැයකමාරක් විතර වේදනාවක් නැතුව පරියන්කේ ඉඳගෙන ඉන්න පුළුවන් නම් ලොකු උදාග්‍රහණයක් කරගන්නට පුළුවන්. පැයකමාරක් වේදනාවකින් පීඩා නොවි හොඳටම පැහැදිලිව මෙනෙහි කිරීමක් කරමින් පුරුදු වෙනවා නම් මේක ලොකු ජයග්‍රහණයකට උපකාර වෙනවා. මේ විදිහට පැය භාවනාවක් තමම ඉඳගෙන හිටියාම ඒක පස්සේ නැගුණා මාතර ලොකු වැඩවලට හිතුවා දැනෙන්නේ නැතුව සාමාන්‍ය මේ වාතන මේ භාවනාවටම උපකාර වෙන අදහස් ධර්ම කොටස් සංධාරණ කරන් දෝන සවිදින් සක්මන් කරමින් සිටින්නේ ඒ වගේම ආයතන සිවිලා ඒ කොටස් නෙමෙයි කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම කරලා ටික වේලාවක් කරලා නැවත ඉඳගන්නට පුරුදු වෙන්න ඕන. දවසකට කීප සැරයක් පුරුදු වෙන්න ඕන. නිතරම මොනවාක්වා භාවනා කරන උදවිය ඉතින් කල යුත්තේ අරියංක භාවනාවයි සක්මනයි වෙන මේ දෙක මාරු වෙන මාරු වෙන. අතරින් අතර මේ භාවනාව කරන කෙනෙකුගෙන් පුරුතන් දෙවිත්තේ දවසට දවසකට වාර දෙකක් තුනක් පරයන්කේ ඉඳගෙන පුරුදු කරගන්න ඕනේ. ඒ පරයන්කේ ඉඳ ගැනීමට කලින් ටික වේලාවක් සක්මන් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේට මුලින් කියන්නට ධර්ම කොටස් සත්‍යයනා කරන්න පුළුවන්. නැත්නම් මෙන්ට ගන්න දිනවලගෙන ආස්වාද ප්‍රසාර දෙකට හිතේ ගන්න පුළුවන්. මේ විදිහට ටික කලක් පුරුදු කරන්න ඕනේ. මොනවා මේ භාවනාවේ මේ මානසිකාර විදිහේ මේ විදිහට මේ ආහාරයෙන් පවත්වන විට මේ ආස්වාද ප්‍රසාර දෙකට ඇතුල්වීම පිටවීම කියන මේ දෙක පුදුම අන්දමකට වෙනස් වේගන යන ගතියක් තියෙනවා. කියන්නේ නැත්නම් විතක මේ හුස්ම ඇතුල්වීම පිටවීම නොදැනීම යන පුළුවන්. නොදැනීම යන පුළුවන්. නොදැනීම නොදැනීම කියන්නේ නැති වුණා නේ. අර නැති වෙනවද සමහර විට භය ඇති වෙන්න පුළුවන්. නොදැනීම ඇති වෙන්නේ. නොදැනීම ඇති වෙන්නේ හේතුව මොකද? මේ ආස්වාද ප්‍රසාද මේ විදිහට ඉදවනකොට හිතයි කරයි දෙකම හොඳට තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට මේ ආස්වාද ප්‍රසාද බොහොම සියුම් වෙනවා. සුඛම ඕලාරික ඕවාර සුඛම සුඛම තර කියන අවස්ථා තුනක් තියෙන මේ ආස්වාද ප්‍රස්වාස වල ඕවාර කෝලනවා දැන් ලෝකෝල දැනෙන අවස්ථාව ආස්වාද දෙක ලෝකෝල ලෝකෝලට මාර්ග දැනෙන දැන් ආස්වාද පිළ දැනෙන ඇතුළේ මේ පිටුනේ මේ කාර්යසා කලේ බරගතිය බරපතල විහෙස හෝවා නිසා කය හිතේ මේ ඇති වෙන වෙනස් වීම නිසා ලෝකුවට ආස්වාද ප්‍රසාර කරන්න ඕන වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය සංසිඳනාම කාය සංසිඳිය ගියාම සාන්දනාන්ද වෙලා ගියාම මේ හුස්ම ලෝකුවට ගන්න අවශ්‍ය නැහැ. ඕමනාව නැහැ. ඒ ඕමනාව නැති ඒක ඉබේටම සිද්ධ වෙන බොහෝම සිව් නිදුවට දේව තත්ත්වයකට පැමිණෙනවා. සියුම් තත්ත්වයකට පැමිණෙනවා කියන්නේ ඇතැම් දෝපාවකය භයනවා උෂ්ම නැවතුනා නේද කියලා. උෂ්ම නැවතුනා නේද කියලා භයට භයටපත් වෙනවා. එතන අවස්ථාව දැනගෙන කල්පතුම දැනගෙන නොදැන අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද කලබල වෙන්නට බෑ. මෙතන නරකයි. හොඳට හොලවන්න නරකයි. බය ඇති කරගන්න නරකයි. බාහිර අදහස් ඇති කරගන්න නරකයි. බාහිර අදහස් ඇති කරගන්නේ නැතුව සාම්ප්‍රදායට එනීම කලින් අපි මතක් කර දැන හිතේලාගෙන බලාගෙන එතන හිතේලාගෙන බලාගෙන ඉන්නකොට ආයේ එමින් වැටෙනවා දැනෙන පොළොන් ගොඩක් වැඩෙනවා වගේ එමින් මේ ආශ්වාස ප්‍රශ්වාස කියන මේ දෙකෙන් වැඩෙන්න පටන් ගන්නවා වැඩෙන්නේ ඇතුළු වෙනවා වැඩෙන්නේ පිටු වෙනවා මේ ක්‍රියාවක සිද්ධ වෙනවා දැනෙනවා ඒක ඒ අවස්ථාවට බොහෝම සියුම් වශයෙන් වැටේ සියුම් වශයෙන් වැටේ ඒකට මේ විදිහට ඇතැම් විට ඔබගේ සූම් වෙනවා ඇතැම් විට ගොරෝසු වෙනවා ඒ ආශාව සත්‍යක දෙකේ තිබෙනා වූ මේ අවස්ථාව බය නැතුව මෙහි කරමින් කාමයේ ප්‍රතිපලන්ද පුරුදු වෙන්න ඕන යෝගාවචරය මේ විදිහේ ඒ කල සමාධිය පුරුදු කරනකොට මේ භාවනාවේදී සමාධිය හොඳට ක්‍රමක්‍රමයෙන් දිනුනෙන්න පටන් ගන්නවා. දිනුන සමාධිය දිනුනවා කියන්නේ අර හිත හිතට දුවන්නේ නැතුව තන්පත් වේ. මානෙද වේදනාව වලින් කරදරයක් නැහැ. හිත දෙවීමක් නැහැ. ඒ විදිහේ හොඳ තත්ත්වයක් කුහුලෙන ස්වභාවය දැනෙනවා. ඒ විදිහේ අවස්ථාවලදී නැතම් විටක වම් පැත්තේ දකුණු පැත්තේ කියන මේ දෙකම එකට එක පාරට දැනෙන්න පටන් ගන්නවා. ඒක මුලදී අවලංගු දෙකේ නමුත් විකල්ප එකපාරට හලකා ගන්න පුළුවන් යෝගාවචරයට පුරුදු වෙනකොට දෙකම මේ දේවාව අතුලනවා දෙකම අතුලනවා දෙකම මෙන්න මේ ස්වභාවය හලකා ගන්න පුළුවන් මේ විදිහේ සාන්තවතියක් ඇති වෙනවා හඳුනට මේ සාන්තවතිය ඇති වෙනකොට වැඩි වේලාවක් වේදනාවට ඉඳගෙන වේදනාවට පිට දුවන්නේ නැහැ ඒ කරදර වෙන්නේ නැහැ ඒ වගේම මේ හිතේ සමාධිය පරිවෙන්ද ඉස්සෙල්ලා හිත අතීත දේවල් වලට දුවන පහුගිය දේවල් සිදුවීම් මතක් වෙගෙන සමාධියේ අඩු අවස්ථාවලදී මත්තන කරන්න ඉන්න දේවල් හොඳ දේවල් සමහරට භාවනාවට සම්බන්ධ දේවල් වෙන්න පුළුවන් ඒ අනාගත මතු බලාපොරොත්තු දේවල් ගැන හිත දුවන ඒකට ඒ නමත ඒ ඒ අවස්ථාවේදී පරණ පුරුදු අරමුණු එක්ක ආසාවල් ඇදී බැඳී ඇති වෙනවා ඒ වගේම කර්ම පුරුදු අරමුණ නිසා මේකේ නිසා ගැටීම් නැති වෙන්නත් පුළුවන්. ඒ විදිහේ ඊළඟට ඒක ධම්මේම නැතුව හැඳින්වෙනවා හොයාගන්න බැරි තරමට මොනවා වුණාද කියලා බලනවා. ඒකෙන් ඔළුවේ ඉන්න විදිහ ගැන කියන මේ නිසා ඒක වෙනවා. ඊළඟට ඒ විදිහේ අර දැඩි වෙනවා ඊළඟට හිත විසිරෙන්න පටන් ගන්නවා මම අරණත් කියලා කියන්නේ බෑ හිත විසිරෙන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහේ ස්වභාවයක් කලින් ඇති වෙනවා හොඳට සමාධිය හොඳට පාරේ නැත්නම් ස්ථිර වෙලා තියෙනකොට අපේ සිදුවීම් වලට සිදුවන්නේ එතකොට අතීතයක් නැහැ සමාධියට ඒ වගේම අනාගත ප්‍රාර්ථනාවලට පිළිවන්නේ නැහැ. එතකොට ඒ සමාධියට අනාගතයේ පයි ආසාවන් නිසා එන්නේ දෙන්නේ. ඒවා ඇත්තෙත් නැහැ. ඒ ළඟට වැටි නැති වෙන්නේ නැහැ. මේ තේල් කිව්වේ මේ දෙහිදාට වෙන වැටි ඒවත් ඇති වෙන්නේ නැහැ. තේමෙන් නිසා ඒක හැකෙන්නේ පිළිදෙනා වීර්යය මතකවගෙන නිසා දෙත වීර්යය තියෙන නිසා වීර්යය සාධයයි කොහොමදට කියන නිසා අර හිත වීන වෙන්නේ දෙන්නේ නැහැ. අංගෙම දෙන්නේ නැහැ තියෙන විදිහේ ක්‍රියාත වෙන්නේ දෙන්නේ. හොඳට තන්පත් සාන්දලාන්ත පවතින නිසා උන්හත් විචිරීමක් නැහැ. දැන් මෙන්න මේ සමාධි හිත හොඳ වටිනා ලක්ෂණ හයකින් යුක්තයි කියලා අපි හිතමු. මේ තත්ත්වයට පාරට බඳින්ද අමාරු ටිකක් මානසික ආරම්භන නොනවති භාවනා කරගෙන යන්න. නොනවති භාවනා කරගෙන යන්නව අවස්ථාවේදී මෙන්න මේ ලක්ෂණ හය සම්පූර්ණ පුළුවන් වෙනවා. මේ ලක්ෂණ හය හොඳට තැන්පත් වෙනකොට අපිට කියත හැකි සමාධිය හොඳට සම්පූර්ණ වුණා. තවත් ආරණ්‍ය මතක් කරන්න දෙනු. ඒ කියන්නේ මේ හිත අහවහගෙන භාවනා කරන අවස්ථාවේදී හිතට තේරෙන දේවල් තියෙනවා. ඒ වෙන ඇහැට පේනවාගේ හිතට පේන දේවල් තියෙනවා. නහනේ අවිශ්ෂේ පොරොන්දක් තිබ්බවාගේ ඇතන් විට දැනෙන පොරොන්දක් ඇතන් විට පොරොන්දක ලොකුවට පැතිරලා යන ගතියකට දැනෙන පොරොන්දක වගේ පෙනෙන දේවල් පැතිරලා යන විදිහට තේරෙනවා. නැත්නම් මේක ලොකුවට හොඳ පාරනවා. ලොකු දෙයක් ඉස්සරහට දැනෙන ස්වභාවයක් තියෙනවා. මේවා සාමාන්‍ය සිද්ධ වෙන දේවල්. මේවා සිද්ධ වෙනකොට ඒවාට හිතේ ගන්න ගියොත් අර තමා බලාපොරොත්තු වෙච්ච සමාධිය සම්පූර්ණ කරගන්න බැහැ. සමාධිය තියෙන්නේ සමාධිය ජීවනය තියෙන්නේ ආනාපාන නිමිත්තේ හිත තියෙන නිසා. අර බාහිරදී ඉස්සරහට එනකොට ඒ බාහිර දෙයට හිතේ දුහම ආනාපාන නිමිත්තෙන් හිත අයින් වෙනවා. එතකොට ජීවනයේ වෙන ආපු සමාධිය කාල වෙනවා. බාහිර දෙමිත් නිමිත්තේ හිත පවවන්නේ අනු. ඒ වෙන හිතන්නේ අනු. ඒගොල්ලෝ ලොකුවට සතුට වෙන්නත් යනවා මහන්සියට. බොහොම හරිනේ. එන්නේ ධාන ලැබුණා මේ මට ලොකු ලාභයක්. එන්නේ භාවනාව සම්පූර්ණ වුණා කියලා ඔය විදිහට හිතලා හිත කලබල කරගන්න පටන් ගන්න. මේක නතර කරගන්න ලක්ෂ ලැබුව තේරුම් අරගන්න. කවදාවත් තේරුම් අරගෙන එබඳු අවස්ථාවලදී ඒක ගානකට නැතුව අර මුලින් හිත තබාගත් ධනම හිතේ දාන හිතෙන් හිත තබාගෙන හොඳට අතුල් වෙන පිට වෙන දෙපැත්තක හෝ දෙපැත්තම හෝ සිදුවෙන අතුල් වෙන පිට වීම කියන මේ දෙකට හිත යොදාගෙන මෙනෙහි කරමින් ඉඳ පුරුදු වෙන්න ඕන. මේ විදිහට ඉන්නා වූ අවස්ථාවේදී භාවනාව බොහෝ දුරට දියුණු වෙනවා කියලා අපට කියන්න පුළුවන්. තමන්ටම තේරෙනවා කිසි වේදනාවක් නැහැ. මෙනෙහි කරන්න පුළුවන් හොඳට හොඳට සිහිය තියෙන. ඒ වගේම නීවරණ පංච නීවරණ නීවරණ පහක් වෙනවා. ඒ නීවරණ පහම නැවතිච්ච විදිහට පේන දැනෙන නීවරණ පහම ආශාව නිසා කලබලයක් නැහැ. දේශ ක්‍රෝධ ඊර්ෂ්‍යා නිසා කලබලයක් නැහැ. ඒ වගේම සිත ඔසවාගෙන තියාගෙන ඉන්නවා වගේ හරියට. ඒක උත්සාහවන්ත තියාගෙන ඉන්නවා එයාට වන්නේ ඒක නිසා තීනමිතේ කරදරය ඕන වෙලාවක ඉන්න පුළුවන් නිදිමත නැහැ නිදිමතක් නැහැ ඒ වගේම අකර්මණ්‍ය ස්වභාවය තියෙනවා විසිරීමක් සිටී විසිරීමක් කලබල ගතියෙන් බොහොම සාන්ත දාන්තව ආවම විචිකිච්ඡාවකුත් විචිකිච්ඡාවක් නැති වීමට හේතුව දැන් තේරෙනවා කියලාට තමාගෙනා වූ භාවනාවේ එක්තරා දියුණුවක් තේරෙනවා මුලින් තිබුණු තත්ත්වයට වඩා දැන් හොඳයි හිත හොඳයි කාය හොඳයි හොඳට තැන්පත් ඒ වගේම මේ විදිහේ කලබලකාරී කෙලෙසුන්ගේ කරදරයක් නැහැ කියන එම තේරෙනකොට විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ හොඳට හඳුන්වන්නේ සද්ධාව විශ්වාසය ඇති වෙන මේ විදිහේ නිවරණ ඒක කියන ඒ කියනවා කියනවා අර කෙනෙක් දර්ශනේ නැත්නම් මේක ලොකුවට දැනෙන නැත්නම් මේක ඒ දර්ශනය භාවනාව නොකරනව අවස්ථාවේදී දැනෙන එහාට මෙහාට යන්නා වූ අවස්ථාවේදී දැනෙනවා. නිකන් හිතනකොට මේක එන්න විදිහට තේරෙනවා. මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේ විදිහේ සිදුවීමක් තියෙනවා. මේක හුඟක් දියුණු අවස්ථාව. ඒ කියන්නේ තියෙන අවස්ථාවේදී නොදවත්වා භාවනා මනසකාරය කරගෙන යන්න ඕන වෙනදට වඩා උනන්දු වෙනදට වඩා උනන්දු වෙන්නේ මහන්සිය වැඩි කිරීම නෙමෙයි මොනවත්කාරණේ ආම වාගීම අතරදී ඒක භාවනාවට බාධක දේවල් එකන්තත් නරකයි කරන්නත් නරකයි ඒ කියන්නේ ක්‍රියාවලින් දෙකෙන්ම හොඳ පිරිසිදු තත්ත්වයක් ආරකගෙන යන්න ඕන. මේක මේ විදිහට කරගෙන යන අවස්ථාවේදී ඇතම් අවස්ථාවකර වෙනුන වෙනුන ආලෝක ධාරාව රවුම් වෙලා ඉන්නවා ඒක සමාධිය ප්‍රාර්ථනාව අනුව ඈඩ් කරගන්න පුළුවන් පිටු කරගන්න පුළුවන් ඉස්සරහට ගන්න පුළුවන් ඒකට ඒක ලොකු කරගන්න ඕන. කුංචි කරගන්න ඕන. තමා ඒ විදිහේ ස්වභාවයක් තියෙන නිසා තමයි ඒක පින්නේ මන්දමට සකස් කරගෙන ඒ ඒ විදිහට ඒ සම්බන්ධවත් පිළිපදින්න බලාපොරොත්තු වෙන්න නමුත් සමාධිය කඩා ගන්න. කරගෙන යන අවස්ථාවේදී මේ ආලෝක ධාතාව ඒ ධාතාව ඉස්සරහට පැමිණලා බඳවන ස්වභාවය කඩක සංපාදයේ පිළිසිදු බඳවන ස්වභාවය ඉස්සරහට වෙන එකක් ඒ නිමිත්තත් ඒක ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ ඒ නිමිත්තත් එකක් කියන මේ දෙකම එකට පිට වෙලා පිට වෙලාවක් අවදි මේ අවස්ථාවේදී බොහොම සාවධානව සෙනින් විශ්වාස භාවතෝ විචිකිච්ඡාව නැතුව භාවනාව දේශනා වූ පිළිතුරට සම්පූර්ණ වෙන බව සංකාමන භාවනාවේ යෙදෙන්න උත්සාහ ගන්න මේ දෙන්නට මේ භාවනාවේ පූර්ණ අවස්ථාව සම්බන්ධව කියන්න තිබෙන්නේ නියම ප්‍රමාණය තවත් විශේෂ කරුණක් දෙකක් පසුව කියන්න තියෙනවා ඒවා අනන්ත පියාගෙනට බලාපොරොත්තු වෙනවා දැනට මුල් පියවර වශයෙන් මුල් අවස්ථාව වශයෙන් මේ ටික ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා